ඊළඟට කාලිංග මහත්මයා අවසරයි ස්වාමීන් තෙරුවන් සරණයි. ස්වනහස දැන් ඔබ වහන්සේගේ සම්පූර්ණ දේශනාව මම බොහොම ධර්ම මනුෂිකාරයකින්ම තමා මුළු දේශනාව මැහුණේ පන්සේගේ අපේ දැන් දේශනාවේ ප්‍රධාන අරමුණ වූයේ ස්වහනාස මහා ශාක්‍ය බව ඇති කරගන්න කොහොමද කියන එකයි. එහිදී ඔබ වහන්සේ භාවනා හතරක් ගැන කිව්වා. පළවෙනි භාවනාව මානාව විස්තර කලා ස්වානස කාය භාවනාව සම්බන්ධව ඇති කාය භාවනාව එහෙම ප්‍රගුණ කරනකොට ස්වානහස ඔබ වහන්සේලා ඉන්ද්‍රිය සංවරය එතු ඉන්දිවිල සංවරය තවත් ප්‍රගුණ කරනකොට මට දැන් ඒක මනසි කාරණය කරනකොට ස්වානහස මට විදර්ශනාවත් එතන ඇති වුණා ඉන්ද්‍රිය සංවරය වෙනවයි කියන ස්වානහස සලා ඇතන නිරෝධය බවටත් අපිට පත් කරගන්න පුළුවන් සලාඇත නිරෝධය කියන්නෙම ස්වාන්හස නිවලයි ඉතින් ස්වානහස ඔබහන්සේ භාෂාක්‍ය බව කතා කළාට අන්තිමට සොහනස මට සත්තිස් බෝධි පාශ්චක ධර්මත් ඇති වෙලා නිවන යන මාර්ගයත් මට වැැලුනස් කිය දැනුවචට පෙනු රස්වාහනස මේක තමයි මාර්ගය කියන එක ඉතින් ස්වාහස බොහොම වැදගත් ස්වාහනස මොකද අපි ධර්මය අහනකොට මනිසිකාරය කරනවා නම් මට හිතෙන ස්වාහස අපි තව තවත් අපේ ප්‍රඥාව දියුණු වෙලා මේ බොහෝම දීනු තත්ත්වයකට එන්න පුළුවන් කියන එක තමයි මට හිතෙන් ලක්තකම සවන්න මට ඇත්තම කියනවන මට එතනති සත්තිස් බෝධිපාක්ෂක ධර්ම මොකක්ද කියන එක මට හොඳටම ඇතිලා සත්ත පොජ්ජන ධර්මලින් ප්‍රීතිය කියනක ස්වාන්ස සීට සීයක්ම මට ඇති වුණා වෙනවා නේද අපි අපි අර මුලින් සිහිපත් කළා වගේ ධර්ම ශ්‍රවණය භාවනාවක් වෙන්නේ අන්න ඒ නිසයි අපි සිහියෙන් නොවනින් මේක කරනවා නම් අපිට ඒ තුල ධර්ම වැඩෙනවා දුර්වලකම් දුරු වෙනවා ප්‍රඥාව අවදි වෙනවා ඉතින් ඔබතුමා සිහිපත් කළා වගේ ඇත්තට මේ මහේශාක්‍ය භව කියලා බුදුහාමුදුරුවෝ මේකෙදි අදහස් කරන්නේ ඒ මහේශාක්‍ය භවයේ කෙලවර තමයි අරහත්ත්වය ඒ නිසා මෙතන මේ වැඩූ කය ඇති කාය භාවනා කියලා කියනකොට අට කතාවේ කෙලින්ම කියන්නේ වැඩූ කය ඇති කියලා අදහස් කරන්නේ රහතන් වහන්සේ. ඉතින් අපිට දැන් අපි තාම රහත් වෙලා නැති නිසා අපි රහතන් වහන්සේලා ගිය මග යන්නටනේ මේ උත්සාහ කරන්නේ. ආරයන් වහන්සේලා ගිය මග ඒ නිසා දැනට අපට අපි ඉන්න තැන ඉඳලා ඒ ඒ මග වඩන්නට සිද්ධ වෙනවා. නමුත් ඇත්තටම මේකේ ගැඹුරට ගියන් පස්සේ සම්පූර්ණම මේ කියන මහේශාක්‍ය බව පරිපූර්ණ කරන්නේ රහතන් වහන්සේ. ඔව් ඒ දක්වා මේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා වැඩි යුතු. ඉතින් අර ඔබතුමා කිව්වා වගේ හරියට අපි සත්‍ය සම්පජඤ්ඤයෙන් ඒ ධර්ම දේශනාව පවා යහුම්කම් දෙනවා නම් අර කියන ගුණාංග මේ මොහොතේ පවා වැඩෙනවා. ඒක තමයි ධර්ම ශ්‍රවණේ භාවනාවක් කියලා කියන්නේ. ඒකම සහනසල වහන්සේ කාය භානාව තමයි විස්තර කළේ නමුත් එකින් එකට පල්ල හට අනකොට සහනාස ඇතද එතනදී සීල භාවනාව ප්‍රඥාව ඔය හතරම ස්වාහනාස එක වර වැඩෙනවා වගේ තේරෙනවා ස්වාහනාස ඒ කියන්නේ අපට ඇත්තටම මේවෙන් එකකින් ප්‍රවේශ වුණාම ඒකේ ගැඹුරට ගැඹුරට යනකොට අර සියල්ලක් ආවරණය වෙනවා ඒක තමයි මේ ධර්ම මාර්ගයේ සියන ස්වභාවය. මොකද ඒවා එකකට එකක් සම්බන්ධ නිසා ඒවා වෙන් කරලා වියුක්තව ගන්න පුළුවන් කමක් නැහැ. බොහොම ප්‍රීති ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට මේ දේශනාව අපිට ලබා දුන්නාට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ